එතකොට මේ පුක්කුසාත කියන ස්වාමීන් වහන්සේ අපි මතක් කරගත්තා රජපෞලක ඉපදිලා රජ වාසල අතහැරලා දාලා තමයි මේ මහණෙලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහණෙලා මේ පැමිණලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ බොහොම ගැඹුරු ධර්මයක් ඉදිරිපත් කරමින් තමන් වහන්සේව මේ ධර්මයේ තුලින්ම හඳුනගන්න සලස්සනවා. ඒ වෙනකොට පුක්කුසාති රජතුමා නැත්නම් පුක්කුසාති ස්වාමීන් වහන්සේ සෑහෙන්න සමාධි භාවනාවක් වඩලා තිනවා. ධ්‍යාන සෝයාවක් අත්විඳලා තිනවා. හිතේ ඒකාග්‍රතාවයක් තියෙනවා. දැන් එකතකින් විපස්සනාවක් වඩන්න සුදුසු පසුබිමක් සකස් වෙලා තියෙනවා. ඒ පසුබිම ඇතුලේ බුදුරජාණන් වහන්සේ සෑහෙන ගැඹුරු ගැඹුරු පැති ඔස්සේ මේ පුක්කුසාති ස්වාමීන් වහන්සේගේ ප්‍රඥාව දියුණු කරගෙන දියුණු කරගෙන යනවා. විශේෂයෙන් අපි මතක තියාගත යුතුයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනාව මේ සාමාන්‍ය මේ කෙනෙක්ගේ ධර්මදේශනාවක් වගේ නෙමෙයි. උන්වහන්සේ මේ තමන් ඉදිරියේ බණ අහන කෙනාගේ හිත හසර බලමින් එතුමාගේ අනිත් මේ සවන් දෙන කෙනාගේ ආශ්‍රව අනුසය ධර්මයන් කොහොමද වැඩ කරන්නේ කියලා තේරුම් ගනිමින් ඉන්ද්‍රියාදී ධර්මයන් කොහොමද වැඩෙන්නේ කියලා තේරුම් ගනිමින් තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. නිසා ඒ එතන බුද්ධ දේශනය නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනය සුවිශේෂයි. ඒ වගේමයි දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රමාණිකෝලව ටික ටික ගැඹුරට ගැඹුරට එකගෙන යනවා මේ පුකුසාති ස්වාමීන් වහන්සේව මුලින්ම පෙන්ලා දෙනවා මේ මිනිසෙක් කියලා කියන්නේ මේ ධාතු හයක ස්වභාවයක් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා මේ ධාතු හයක ස්වභාවයක් කියලා පෙන්ලා දෙනවා ඊළඟට මේ සත්වයේ පුජ්‍යලය කියලා කියන්නේ ස්පර්ශ ආයතන හයක ස්වභාවයක් කියලා පෙන්ලා දෙනවා. චක්කායතන, සෝතායතන, ගන්ධායතන ඔය විදිහට ස්පර්ශ ආයතන හයක් වශයෙන් මේ සත්වේ පුද්ගලයා හඳුනගන්න හැටි පෙන්ලා දීලා තිනවා. ඊළඟට අපි නැවතත් මතක් කරගත්තා ඊයේ මේ සත්වේ පුද්ගලයන්ගේ හිත හසර සම්බන්ධයෙන් කොහොමද මේ හිත හැසිරෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් ඕනම කෙනෙක්ගේ සාමාන්‍යයෙන් අපි හිතමු අභාවිත මනසකින් යුක්තනම් විශේෂයෙන්ම මේ හිත මේ සැප හොයාගෙන යන ගතියක් දුක් එහෙම නැත්නම් දුක හොයාගෙන යන ගතියක් අදුක්කම සුඛ හොයාගෙන යන ගතියක් තියෙනවා. එහෙන් රූප බලලා ඒ රූප දැකීම හරහා යම්සේ ආස්වාදයක් ලැබුණා නම් සුඛ වේදනාවක් ලැබුණා නම් ඒකම ඒ සුඛ වේදනාව ලැබිච්ච නැත්නම් ඊට උදව් වෙච්ච ඒ දර්ශනයෙහිම හිත හැසිරෙනවා. දුක් වේදනාවක් ලැබුණා නම් ඒ දර්ශනයෙහිම හිත හැසිරෙනවා. අදුක්කම සුඛ වේදනාවක් ලැබුණා නම් ඒ දර්ශනයෙහිම හිත හැසිරෙනවා. එතකොට මේ විදිහට අපි මේ දකින අහන ගඳ සුවඳ බලන විඳින මේ හැම දෙයකම හිත බැස ගන්නා ස්වභාවයක් ඒ තුලමත් වෙන ස්වභාවයක් ඒ තුලම අතරමං වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට අපි උදේ ඉඳන් රැය වෙනකන් අපේ අභාවිත සිතකින් අපි කටයුතු කරන්න කරන්න ඒතර අපේ මේ ඉන්ද්‍රයන් හරහා ගන්න අරමුණු වල අපි සම්පූර්ණයෙන්ම වල්මත් වෙලා සම්පූර්ණයෙන් මේ තුලම নিমগ্ন වෙලා ඒ තුලම තමයි කටයුතු කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ තවත් පැත්තක් දැන් හිලි කරනවා. දැන් ටිකක් එක පැත්තකින් බැලුවාම මේ බඳු සාමාන්‍ය දෘෂ්ටි කෝණයකින් අයින් වෙලා ටිකක් දැන් ඔන්න මනස දියුණු කරගන්නා වූ පැත්තක් බුදුරජාන් වහන්සේ දැන් ඊළඟට ඉදිරිපත් කරනවා. මේ ඉදිරිපත් කිරීමේදී මතු කරන්නේ චතුරාදිත්‍ථානෝ අයම් වික්කු පුරිසෝති. අන්න මේ බුදුන් සරණ ගිහිල්ලා, ධම් සරණ ගිහිල්ලා, සංඝන් සරණ ගිහිල්ලා කෙනෙක් මේ අදිෂ්ඨාන හයක් නැත්නම් අදිෂ්ඨාන හතරක් එහෙම නැත්නම් හිතේ පිහිටින් හතරක් සහිතව ජීවත් වෙන්න උත්සාහත් වෙනවා. මේ හිතේ පිහිටීම් හතර පෙන්ලා දීලා තියෙනවා පඤ්ඤාදිඨානෝ සච්ඡාදිඨානෝ චාගාදිඨානෝ උපසමාදිඨානෝ කියලා. එක එකක් ගත්තාම සෑහෙන ගැඹුරු කාරණා රසක් තියෙනවා. අපේ භවනා ජීවිතේට එක එක කොටස් කොටාසයකින් සෑහෙන යමක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මම අදහස් කළා අද මේ අදිෂ්ඨාන හතරෙන් එහෙම නැත්නම් මේ හිතේ පිහිටීම් හතරෙන් පළවෙනි පිහිටීම බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ සච් මේ පඤ්ඤාදිඨානෝ ප්‍රඥාවක් තුල මේ සිත පිහිටීම. ඒ වගේමයි මේකට තවත් එකතු කරනවා බුදුරජාණන් වහන්සේ පඤ්ඤං නප්ප මජ්ජෙය කියලා. ඒ කියන්නේ ප්‍රඥාව සඳහා ප්‍රමාද නොවන්නේය. කියලා අන්න ඉංගියක් දෙනවා. ඒ කියන්නේ හිත පිහිටන්නත් ඕනේ ප්‍රඥාවක් තුල මේ ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා ප්‍රමාද නොවි කටයුතු කරන්න කියලා අන්න කියනවා. කොහොමද එතකොට මේ ප්‍රඥාව දියුණු කරගන්නේ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ ඊළඟට විස්තර කරනවා මේ සූත්‍රයේදී. ඒතකොට මේ ප්‍රඥාව සඳහා ප්‍රඥාව දිනු කර ගැනීම සඳහා ඉදිරිපත් කරන්න මේ ධාතුන් සම්බන්ධයෙන් වැටහීමක් අපි දැනටමත් යම් පමණකට මේ ගැන සාකච්ඡා කරලා තියෙනවා. පටවි ධාතුව ගැන කෙනෙක් හොඳින් අවබෝධ කරගන්නවා. මේක මේ පොතේ පතේ ක්‍රමයටම නෙමෙයි. හොඳට හිතේ ඒකාග්‍රතාවයක් ඇති කරගෙන හොඳට මේ කය තුලට හිත යොමාගෙන අන්න මේ ධාතුන්ගේ ඉදිරිපත් වෙන හැටි නැත්නම් ධාතුන් ක්‍රියා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය කොහොමද ඒ ඒ ධාතුන් මතුවෙන්නේ? කොහොමද ඒවා හැසිරෙන්නේ? මොනවාද ඒවට ආවේනික ලක්ෂණ? ඊට මේවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මේවා මට පාලනයක් කරන්න පුළුවන්ද? ඉතින් මේ විදිහට මේ ධාතුන් සම්බන්ධයෙන් හොඳ වැටහීමක් ඇති කරගන්නවා. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආකාශ ධාතුව කියලා මේ විදිහට බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරනවා. මේ ධාතු පහ ගැනම කෙනෙක් හොඳ විවරණයක් හොඳ ප්‍රඥාවක් දිනු කරගන්නවා. මොකද අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්න මේ මම ඉන්නවා මේ මගේ කය මේක තමයි තියෙන ලස්සනම කය මේක තමයි තියෙන සුන්දරම කය මේක තමයි තියෙන ශක්තිවන්තම කය මේ වගේ තමයි ඉතින් අපි තරුණ කාලේදී හිතන්නේ ඉතින් මේ විදිහට අපේ මේ කයම ලොකු මුලාවකින් බැඳීමකින් අරගෙන මේකෙන්ම මාන්නයක් හදාගෙන ඉතින් අපි එක එක විදිහට අපේ ලෝකවල ජීවත් වෙනවා දැන් බුදුරජාන් වහන්සේ මේ කය දිහා බලන්න කියනවා ධාතු සභාවක් වශයෙන් මෙතන තියෙන්නේ පඨවි ධාතුවක් මෙතන තියෙන්නේ ආපෝ ධාතුවක් මෙතන තියෙන්නේ තේජෝ ධාතුවක්. මෙතන තියෙන්නේ ආකාශ ධාතුවක්. කියලා ඔන්න මේ විදිහට බලන්න බලන්න අපි අර කලින් ධර්මදේශනාවකදීත් මතක් කළා වගේ අන්න කෙනෙකුට තේරෙන්න ගන්නවා මෙතන තියෙන මේ ධාතු ස්වභාවයක්. හුදු ධාතු ස්වභාවයක්. මේ ධාතුන් තමයි නිරන්තරයෙන්ම වැඩ කරන්නේ. මේ ධාතුන් දන්නේ නැහැ මේක මේ මනුස්ස කයක තියෙනවා කියලා. මේක ස්ත්‍රී කයක තියෙනවා කියලා ධාතු දන්නේ නැහැ. මේක පුරුෂ කයක තියෙනවා කියලා ධාතු දන්නේ නැහැ. නැත්තම් මේක කිසිම වැටහීමක් නැති හිතකින් තොර අවිඥානික ස්වභාවයක තියෙනවා කියලාවත් මේ ධාතු දන්නේ නැහැ. එහෙනම් මේ ධාතුන් විවිධ හැමතැනම රාශි වෙලා තියෙනවා. එතකොට මේ අභ්‍යන්තර වශයෙන් රාශි වෙලා තියෙන ඒක රාශි වෙලා තියෙන ධාතුනොත් එදී ඒක රාශි වෙලා තියෙන ධාතුනොත් හුදු ධාතුන්මයි. ඒවා කිසිම වෙනසක් නැහැ. මේ අභ්‍යන්තර ධාතු ටිකට අපි තමයි ලොකු වටිනකමක් දීලා තියෙන්නේ. ඒ හරහා අපි ලොකු කෙලෙස් ප්‍රදේශයක් වගා කරගන්නවා. අපිම මුලා වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ආධ්‍යාත්මික වශයෙන් අපි අල්ලගත්තු ධාතු ස්වභාවයේත් ඒ වගේමයි පිටති තියෙන මේ පිටත තියෙන ධාතු ස්වභාවයන්ගත් අතර කිසිම වෙනසක් නැහැ මේවා හුදු ධාතුන් පමණයි අන්න කෙනෙක් මේ විදිහට තේරුම් ගන්න තේරුම් ගන්න ප්‍රත්‍යක්ෂයක් වශයෙන් තේරුම් ගන්න තේරුම් ගන්න අන්න බුදුරජාණන් වහන්සේ කියනවා පටවි ධාතුයා නිබ්බින්දති පටවි ධාතුයා චිත්තං විරාජේති අන්න මේ පටවි ධාතුව සම්බන්ධයෙන් හිතේ තිබුණා නම් යම්කිසි ලොකු දැඩි ගැනීමක් නැත්නම් ඒකට ලොකු වටිනකමක් දීමක් තමන්ගේ මේ කයේ තියෙන යම් යම් කොටස් වලට ලොකු ඇල්මක් තිබුණා නම් ලොකු වටිනකමක් දීගෙන තිබුණා නම් අන්න ඒක ටික ටික මැකිලා ගිහිලා මෙතන තියෙන ධාතු ස්වභාවයක් කියන තැන හිත පිහිටන්න පටන් ගන්නවා. එතකොට අන්න මේ තිබුණා අර වටිනකම් නැති වෙලා අන්න චිත්තං විරාජේති. මේ ගැන නිකන් හිත මැලි වෙන ස්වභාවයක් නැත්නම් හිතේ අර තදින් ඇල්ම නැති වෙන ස්වභාවයක්. ඒක ඇල්මරිච්ච ස්වභාවයක් එක පැත්තකින් මේ ගැන උපේක්ෂාවක් ඔන්න හිතේ හටගන්නවා. මේ විදිහටම බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා ආපෝ ධාතුව සම්බන්ධයෙන්ුත්. එතකොට මේ ඇතුළත තියෙන ආපෝ ධාතුවත් එළිය තියෙන ආපෝ ධාතුවත් එකම ආපෝ ධාතුවමයි. මේ දෙකේ කිසි වෙනසක් නැහැ. එළියෙන් දාපු ආපෝ ධාතුවේ කොටස් තමයි දැන් අපි මේ ඇතුලේ භුක්ති විඳින්නේ. නැත්නම් අපි ඒක රාශී කරගෙන ඉන්නේ. නමුත් මේ කාරණාව අපිට තේරෙන්නේ නැති නිසාම අපි ඇතුළත ආපෝ ධාතුවට සමානලාට වැඩි වටිනකමක් දෙනවා වෙන්න පුළුවන්. නමුත් කාලයක් තිස්සේ හොඳට මේ ධාතු මනසිකාරයක යෙදෙනකොට අන්න කෙනෙක් මේ ආපෝ ධාතුව ගැනත් නිවැරදි වැටහීමක් ඇති කරගන්නවා. නිවැරදි වැටහීමක් ඇති වුණා නම් අන්න ඒ හරහා ප්‍රඥාව මත පිහිටපු ප්‍රඥාව නිසා ඇතිවෙච්ච කලකිරීමක් ඇති වෙනවා. කියන්නේ මෙතන තියෙන්නේ හුදු ආපෝ ධාතුවක් පමණයි. මේ ඇතුලේ තියෙන්නේ තාපෝ ධාතුවක්, එළියේ තියෙන්නේ තාපෝ ධාතුවක්. කියලා අන්න ආපෝ ධාතුයා චිත්තං විරාජේති. අන්න ආපෝ ධාතුව සම්බන්ධයෙන් හිතේ විරංජනයක් ඒක නිකන් පාට මැකී යාමක්. ඒකට අපි දීපු අධි වටිනාකම අයින් වෙලා මේක ඇත්ත සත්‍ය සැටියෙන් වැටහීමක් ඔන්නේ පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ මේ කාරණාවම ඊළඟට තේජෝ ධාතුව සම්බන්ධයෙන් උත් කියනවා. මොනවාද තේජෝ ධාතුව කියලා හඳුන්වලා. ඊට කෙනෙක් හොඳට මේ තේජෝ ධාතුව තේරුම් ගන්න තේරුම් ගන්න ඇතුළත තියෙන තේජෝ ධාතුවත් එළිය තියෙන තේජෝ ධාතුවත් එකම තේජෝ ධාතුව බව අන්න කෙනෙකුට වැටහෙනවා. කෙනෙකුට වැටහෙන්න වැටහෙන්න අර ඇතුළත තේජෝ ධාතුවට දිනුණු අධිවටනකම අයින් වෙලා මේක හුදු එකම තේජෝ ධාතුවම බව කෙනෙකුට තේරෙන්න ගන්නවා. තේරෙන්න තේරෙන්න අන්න යා එළියයි ඇතුළයයි නිකන් සම වෙලා මේ එකම තේජෝ ධාතුවට සම වටිනාකමක් දීලා අර කලින් තරම් මේ ගැන ලොකු ඇල්මකින් සලකන්නේ නැතුව අන්න නිවැරදි ආකල්පයකින් මේ තේජෝ ධාතුව දිහා සලකන්න උත්සාහත් වෙනවා. මේ විදිහටම පෙන්ලා දෙනවා වායෝ ධාතුව සම්බන්ධයෙන්ුත් එතකොට මේ ඇතුළත වායෝ ස්වභාවයත් එළියේ තියෙන වායෝ ස්වභාවයත් අතර කිසි වෙනසක් නැහැ. එකම වායෝ ධාතුවමයි. ඉතින් මේ කාරණාව තේරෙන්න තේරෙන්න අන්න වායෝ ධාතුයා චිත්තං විරාජේති. මේ වායෝ ධාතුව සම්බන්ධයෙන් හිතේ ඇති වෙන්නේ විරංජනේ වූ ස්වභාවයක්, පාට මැකිලා ගිය ස්වභාවයක්, නිවැරදි අවබෝධයක්, අර අනවශ්‍ය හැල්මක්වත් අනවශ්‍ය වටිනාකමක්වත් දෙන්නේ නැතුව නිවැරදි තක්සේරුවක් කරන ස්වභාවයක්. මේ විදිහටම ආකාශ ධාතුව ගැනත් බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා. ඒතර මේ විදිහට කෙනෙක් ඔන්න කරනවා නම් බුදුරජාන් වහන්සේ කියනවා මේ ඇත්ත ඇත්තටින් තේරෙන්න තේරෙන්න අන්න ප්‍රඥාවක් දිනු වෙනවා. යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා. පටවි ධාතුයා නිබ්බින්දති. පටවි ධාතුයා චිත්තං විරාජේති. මේ විදිහට තමයි බුදුරජාන් වහන්සේ ඒ ඒ ධාතු සම්බන්ධයෙන් දේශනා කරන්නේ. මේ ඇත්ත ඇත්තටින් ධාතුන්ගේ යථා ස්වභාවය නිවැරදිව වැටහෙන්න වැටහෙන්න අන්න මේ ගැන කලකිරීමක් ඇති වෙනවා. මේ ගැන හිතේ විරංජනයක් ඇල්ම නැතිවීමක්, ඇල්ම දුරු වීමක් ටික ටික පහළ වෙනවා. ඊළඟට මේ විදිහට හිතේ සෑහෙන එකතකින් මේ ධාතු මනසිකාරය මේ පින්වතුන්ට මතකයි මේක කායානුපස්සනාවේ කොටසක්. ඔන්න දැන් ධාතු මනසිකාරය හරහා හිතේ යම් පමණක උපේක්ෂාවක් පැනනඟට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ කියනවා අන්න විඥාන ධාතුව සම්බන්ධයෙන්. දැන් ඔන්න විඥාන ධාතුව ගැන අවබෝධයක් ලබා ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඊළඟට විඥාන ධාතුව සම්බන්ධයෙන් කියන්නේ විඥානේන කිං ජානාති. මේ විඥාණයෙන් මොකද්ද දැනගන්නේ? අන වෙනත් පැත්තකින් තමයි මේ විඥානයේ ස්වභාවය විස්තර කරන්නේ විඥානයේ කෘත්‍ය වශයෙන්. විඥානේ මොකද දැනගන්නේ? සුඛන්තිපි විජානාති, දුක්ඛන්තිපි විජානාති, අදුක්ඛම සුඛන්තිපි විජානාති. අන්න මේ විඥාණයෙන් දැනගන්නේ සැප වේදනාවක් කියලා දැනගන්නවා, දුක් වේදනාවක් කියලා දැනගන්නවා, නොදුක් නොසුව වේදනාවක් කියලා දැනගන්නවා. ඔන්න මේ වේදනාවක් හරහා තමයි වේදනාව හඳුනා ගැනීම තමයි එතකොට විඥානයේ ප්‍රධානම කාර්යය වෙන්නේ. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ මේ පුක්කුසාති ස්වාමින් වහන්සේට ඔන්න තවත් පැත්තකින් නුවණ මෝරන්න නැත්නම් නුවණ වැඩෙන්න තවත් උපදෙස් දෙනවා. ධර්මයේ දේශනා කරනවා. දැන් ඊළඟට මේ වේදනා සම්බන්ධයෙන් කතා කරනකොට විශේෂයෙන්ම සතිපට්ඨාන සූත්‍රයේදී වෙනමම වේදනානුපස්සනාව ගැන බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒකට කායानुපස්සනාවෙන් යම් පමණක එකඟතාවයක් හිතේ ඇති වුණා නම් ඒ යෝගාවචරයට පුළුවන් ඊළඟට මේ වේදනානුපස්සනාවෙත් යෙදෙන්න. මොකද මේ කායानुපස්සනාවේ වේදනානුපස්සනාවේ අතර සෑහෙන සමීප සම්බන්ධයක් තියෙනවා. මෙතන මේ ස්කන්ධ පහක් ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙන්නේ මේ ස්කන්ධ පහෙන් අපේ මුලින් අර පහසුවට රූපස්කන්ධයට මුල් තැන දීලා ඒතර කායानुපස්සනාවේ යෙදෙනවා. ඊළඟට වේදනා ස්කන්ධයට මුල් තැන දීලා වේදනානුපස්සනාවේ යෙදෙනවා. මේ ස්කන්ධ පහම තියෙනවා කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට දැන් ඔන්න වේදනානුපස්සනාවේදී මේ වේදනාව තමයි අපි මුල් තැනට ගන්නෙ. එතකොට සමහරවිට සුඛ වේදනාවක්, සැප වේදනාවක් මේ කයේ හට ගන්නවා. ඇතැම් වෙලාවට දුක් වේදනාවක් මේ කයේ හට ගන්නවා. ඇතැම් වෙලාවට නොදුක් නොසුව වේදනාවක්, ඒ කියන්නේ උපේක්ෂා වේදනාවක් මේ කයේ හට ගන්නවා. ඒ වගේමයි වේදනාව සමහරලාට කායික වේදනාව වශයෙන් මානසික වේදනාව වශයෙන් උත් බෙදෙනවා. කෙසේ හෝ වේවා මේ වේදනාවේ එතකොට සැප වේදනාවන් තියෙනවා දුක් වේදනාවන් තියෙනවා උපේක්ෂා වේදනාවන් තියෙනවා ඒ වගේමයි මේ මාර්ගයේදී බුදුරජාණන් වහන්සේ කිසිලෙසක සැප වේදනා විඳින්න එපා කියලා නැත්නම් දුක් වේදනා විඳින්න කියලා එහෙම නියමයක් කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ කාමසුකල්ලිකාණ යෝගයේ යෙදෙනකොට අන්න සැප වේදනා වින්දා ඒ කියන්නේ බෝසත් අවදීදී එහෙම දෙයක් වින්දා. හැබැයි ඒක අන්තයක් වශයෙන් තේරුම් ගත්තා. ඒ වගේමයි අත්ති කිලමතානුയോഗයේ යෙදෙනකොට ඒක උත්සාහත් කරලා උත්සාහත් වෙලා බලනකොට අන්න දුක් වේදනාවන් වින්දා. හැබැයි ඒක අන්තයක් කියලා තේරුම් ගත්තා. ඒක වෙනමයි. නමුත් විශේෂයෙන්ම දැන් බුදුරජාණන් වහන්සේ මේ වේදනාවන් සැප දුක් උපේක්ෂා වුණ පමණින් මේවැය වර්ග කිරීමක් කරන්නේ මෙන්න මේවා විතරක් විඳින්න කියලා. මෙතෙන්දි වැදගත් වෙන්නේ මොන වේදනාව විඳිද්දිද අපේ හිතේ කෙලෙස් පහළ වෙන්නේ මොන වේදනාව විඳිද්දිද හිතේ කෙලෙස් දුර වෙන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා අපි තමයි යම් කිසි සැප වේදනාවක් විඳිනකොට හිතේ කෙලෙස් පහළ වෙනවා නම් නූපන් කෙලෙස් උපදිනවා නම් තිබිට තියෙන කෙලෙස් තව වර්ධනය වෙනවා නම් අන්නේ සැප වේදනාව අත්හැරලා දාන්න කියනවා යම් සැප වේදනාවක් විඳිනකොට හිතේ කෙලෙස් දුර වෙනවා නම් උපන් කෙලෙස් දුර වෙලා යනවා නම් නූපන් කෙලෙස් නූපදී ඉන්නවා නම් අන්න ඒ බඳු සැප වේදනාවක් විඳින්න කියලා කියනවා. ඒ වගේම යම්කිසි දුක් වේදනාවක් විඳිනකොටත් නූපන් කෙලෙස් උපදිනවා නම් ඒ වගේමයි දැනට ඉපදලා තියෙන කෙලෙස් වැඩි වෙනවා නම් අන්න ඒ බඳු දුක් වේදනාව අතහරින්න කියලා කියනවා. ඒ වගේමයි යම්කිසි දුක් වේදනාවක් විඳිනකොට නූපන් කුසල් උපදිනවා නම් ඒ වගේමයි නූපන් අකුසල් නූපදී තියෙනවා නම් අන්න ඒ එබඳු දුක් වේදනාවක් විඳතර කමක් නැහැ කියනවා. ඒක දරාගත්තර කමක් නැහැ කියනවා. ඒ වගේම අදුක්කම සුඛ සම්බන්ධයෙන්ුත් යම්සේ අදුක්කම සුඛයක් විඳිනකොට අකුසල් වැඩෙනවා නම් කුසල් දුර වෙනවා නම් අන්න එබඳු අදුක්කම සුඛය බැහැර කරන්න කියනවා. ඒ වගේම යම්කිසි අදුක්කම සුඛයක් විඳිනකොට නදුක් නොසුව වේදනාවක් විඳිනකොට කුසල් උපදිනවා නම් කුසල් වර්ධනය වෙනවා නම් දුක් බැහැර වෙනවා නම් නැත්නම් අකුසල් බැහැර වෙනවා නම් අන්න ඒ බඳු අදුක්කම සුඛයක් විඳින්න කියලා කියනවා. එතකොට අපිට තේරෙනවා මේ වේදනාවන් සැප දුක් උපේක්ෂා වශයෙන් වර්ග කළ පමණින් මේක විදිය යුතුයි මේක නොවිදිය යුතුයි කියලා නෙමෙයි මෙතෙන්දි කියන්නේ මේ වේදනාවන්ගේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ වේදනාවක් විදිද්දි අපේ හිතේ කොහොමද කෙලෙස් හටගන්නේ ඒ යම් අදාළ වේදනාවක් වෙනකොට අපේ හිතේ කෙලෙස් හටගන්නවා නම් කෙලෙස් වර්ධනය වෙනවා නම් අන්න ඒ බඳු වේදනාවන් තවදුරටත් මෙන්න මේක සුදුසු නැහැ හැබැයි යම් වේදනාවක් විඳිනකොට අපේ හිතේ කෙලෙස් නූපදී තියෙනවා නම් උපන් කෙලෙස් දුර වෙලා යනවා නම් කුසල් වැඩෙනවා නම් අන්න ඒ බඳු වේදනාවක් වින්දර කමක් නැහැ. එහෙනම් මේකත් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේ හිතේ කෙලෙස් වලට තමයි සම්බන්ධ කරලා දේශනා කරන්නේ. ඊළඟට ඇතම් සැප වේදනාවන් ගැන විශේෂයෙන්ම සඳහන් වෙනවා. අපි මේ සැප වේදනාවට ලොල් වෙලා සැප වේලා සැප වේදනාවට වහල් වෙලා ඒ ඔස්සේ යනකොට හුඟක් වෙලාවට මේ රාගානුසය වැඩෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි කැමති කැමති රූපයක් බලබලා අපි තුමු චිත්‍රපටියක් බලනවා. මේකේ බොහෝම අපි තුමු සිත් කාවදින විවිධාකාර දර්ශන තියෙනවා. මේ දේවල් බැලීම හරහා හිතේ සෑහෙන්න ඕන රාගයක් හට ගන්නවා. නූපන් රාගයක් ඔන්න දැන් හට ගන්නවා. ඒකෙන් ඔන්න තව තව වර්ධනය වෙනවා. අපේ හිත දැවෙන්න ගන්නවා රාගයෙන්. මේ බලන දර්ශනය හරහා. ඔන්න අපිට තේරෙනවා අපි මෙතනින් සැප වේදනාවක් විඳිනවා. නමුත් හිතේ අන්න රාගානුසයක් වැඩෙනවා. ඒ වගේම සමහර ලාවට අපි යම් දුක් වේදනාවක් විඳිනවා ඒ දුක් වේදනාව හරහා ඔන්න හිතේ ද්වේෂයක් හටගන්නවා. පටිඝානුසයක් වැඩෙනවා. අපි තුමු ඔන්න කවුරු හරි අපිට මොකක් හරි වේදනාවක් වේදනාකාරී දෙයක් කියනව නැත්නම් කරනව ඒ හරහා ඔන්න අපි ඒ තැනත්තා කෙරෙහි ලොකු ද්වේෂයකින් ඔන්න ඉන්නව නැත්නම් අපිත් ඒ හරහා ප්‍රතික්‍රියා දක්වනවා මේ හරහා ලොකු හිතේ ද්වේෂයක් වෛරයක් පටිඝයක් ඔන්න හටගන්නවා අන්න ඒ අත්විඳින දුක් වේදනාව හරහා ඔන්න පටිඝානුසයක් හිතේ වර්ධනය වෙනවා ඒ වගේමයි මෙතෙන්දී මතක තබා ගත යුතුයි. හැම සැප වේදනාවකින්මත් අර වගේ රාග අනුසයක් වර්ධනය වෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් අපි තුමු කෙනෙක් නිර්ආමිෂ සැපයක් භුක්ති විඳිනවා. ධාන සෝයක් භුක්ති විඳිනවා. යම්කිසි සමාධි සෝයක් භුක්ති විඳිනවා. අන්න ඒ බඳු සමාධි සෝයකදී ධහමේ පෙන්ලා දෙනවා චූල වේදල්ල සූත්‍රයේදී එහෙම මේ රාගානුසයක් වර්ධනය වෙන්නේ නැහැ. මොකද මේ ඉන්ද්‍රයන් හරහා ආපු සෝයක් නෙමෙයි එතන තියෙන්නේ. ඒ වගේමයි ඇතැම් පටිඝ අරමුණු නැත්නම් යම් යම් දුක් වේදනාවන් තියෙනවා. ඒ දුක් වේදනාවන් බොහොම මධ්‍යස්ථව විඳගැනීමේ හැකියාවක් මතුවලා තියෙනවා නම්, ඇති වෙලා තියෙනවා නම්, ඒ දුක් වේදනාවන් හරහා යනකොට අන්න පටිඝානුසයක් වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා මේ කාරණාවන් අපි තේරුම් ගත්තාම අපිට පැහැදිලි වෙනවා යම් යම් වේදනාවන් හරහා මේ හිතේ නූපන් කෙලෙස් උපදිනවා. උපන් කෙලෙස් වර්ධනය වෙනවා. ඒ වගේමයි අනුසය වැඩෙනවා. ඇතැම් වේදනාවන් හරහා තියෙන කෙලෙස් දුර වෙලා යනවා නැත්නම් නූපන් කෙලෙස් නූපදී යනවා අර විදිහට අනුසය වැඩෙන්න අවකාශයක් නැහැ ඊළඟට මේ වේදනානුපස්සනාවෙම තවත් පැත්තක් තමයි මේ වේදනාව හටගන්න හේතුව මොකද්ද මේ පිංසුන් දන්නවා ඉබේ නෙමෙයි මේ වේදනාව හටගන්නේ වේදනාව හටගන්නත් හේතුවක් තියෙනවා ඒකත් හරි ලස්සනට විස්තර වෙනවා දැන් උපමාවක් හරි ලස්සනට ඉදිරිපත් කරලා තිනවා අපි ඉස්සෙල්ලම උපමාවට අවධානය යොමු කළොත් දැන් අපි හිතමු ඉස්සර කාලේ මේ ගිනි දල්වා ගැනීම සඳහා භාවිතා වෙලා තියෙන්නේ මේ ගිනි ගානා දඬු දෙකක් නැත්නම් වියලි කෝටු දෙකක් මේ කෝටු දෙක එකට එක අතුල්ලනවා එකිනෙක අතුල්ලන්න අතුල්ලන්න එතන යම්කිසි තාපයක් මේ ජනනය වෙනවා නැත්නම් එතන යම්කිසි උෂ්ණයක් පහළ වෙනවා ඉතින් අපිට තේරෙනවා මේ කෝටු දෙක මේ වියලි දර කෑලි දෙක ඇතිල්ලීම හරහා තමයි යන්න උෂ්ණයක් පහළ වුනේ තාපයක් පහළ වුනේ යම් අවස්ථාවක මේ කෝටු කෑලි දෙක අපි අයින් කරලා තිබ්බොත්, වෙන් කරලා තිබ්බොත් අර අතුල්ලන එක නතර කරොත් අන්නේ හටගත්ත තාපය, උෂ්ණය පහ වෙලා යනවා. දුර වෙලා යනවා නැතත් සිසිල් බවටපත් වෙනවා. බුදුරජාන් වහන්සේ කියනවා මෙන්න මේ වගේ ස්පර්ශයක් නිසා ඔන්න වේදනාවක් හටගන්නවා. ඒ කියන්නේ සැප වේදනාවට තුඩු දෙන ස්පර්ශයක් නිසා සැප වේදනාවක් හටගන්නවා. දුක් වේදනාවට තුඩු දෙන ස්පර්ශයක් නිසා දුක් වේදනාවක් හටගන්නවා. ඒ වගේමයි නොදුක් නොසුව වේදනාවට තුඩු දෙන ස්පර්ශයක් නිසා නොදුක් නොසුව වේදනාවක් හටගන්නවා. අන්න පස්ස පච්චා වේදනා. ස්පර්ශය නිසා වේදනාව පහළ වෙනවා. මෙන්න මේ කාරණාව ඇත්තටම අපිට භාවනාවදී අත්දක ගන්න පුළුවන් නම් අපිට පටිච්චසමුප්පාද න්‍යාය හොඳට එක පැත්තකින් හොඳ ප්‍රඥාවකින් විනිවිද දැකගැනීමේ හැකියාව තියෙනවා. මොකද පින්වත්නි අපි භාවනා කරද්දී මේ වගේ අංග නැත්නම් මේ වගේ සම්දිස්ථාන අපි හොඳට නුවණින් විමසලා බලද්දී අර ලොකු ප්‍රඥාවක් අවදි කරගන්න අවස්ථාව තියෙනවා. අපි නිකන් ඔහේ වේදනාවක් දිහා බලනව වෙනුවට අපිට පුළුවන් නම් ටිකක් විමසිල්ලෙන් බලන්න කොහොමද මේ වේදනාව හටගන්නේ? වේදනාව හට ගන්නවත් එක්කම හැබැයි අපි එතන ඉන්න ඕනේ. ඒ කියන්නේ වේදනාවක් හටගත්තට පස්සේ එතනට අවධානය යොමු කළ වැඩක් නැහැ. අපි හොඳට පරීක්ෂාකාරීව ඉන්නවා, සුපරීක්ෂාකාරීව ඉන්නවා. යම් තැනක වේදනාවක් පහළ වෙනවා, වේදනාව පහළ වෙනවත් එක්කම අපි එතන. අපේ අවධානය ඔන්න එතන. අපි කිසිම පරක්කු වීමක්වත් ඉක්මනට යාමක්වත් නැහැ. අපි වේදනාව පහළ වෙනවත් එක්කම අපි එතන ඉන්නවා. එතකොට අන්න තේරෙනවා මෙන්න මේ අහවල් ස්පර්ශය නිසා මෙන්න මෙබඳු වේදනාවක් පහළ වුණා. සැප වේදනාවට තුරුදෙන ස්පර්ශයක් නිසා ඔන්න සැප වේදනාවක් පහළ වුණා. දුක් වේදනාවට තුරුදෙන ස්පර්ශයක් නිසා දුක් වේදනාවක් පහළ වුණා. නොදුක් නොසුව වේදනාවට තුරුදෙන ස්පර්ශයක් නිසා නොදුක් නොසුව වේදනාවක් පහළ වුණා. ඒතර මෙන්න මේ පස්සපච්චා වේදනා කියන මේ සංදිස්ථානය කෙනෙකුට හොඳට නුවණින් ස්පර්ශ කරන්න පුළුවන් නම් අන්න මේ බුදුරජාන් වහන්සේ පෙන්නන ඉදක්පච්චේතාව එහෙම නැත්නම් මේ පටිච්චසමුප්පාද න්‍යාය පටිච්චසමුප්පාද ධර්මතාව තේරුම් ගැනීම සඳහා අපිට මේ වේදනානුපස්සනාව හොඳ අත්ලක් වෙනවා. හොඳ විවෘතක් මේ දොරටුවක් වෙනවා. මොකද මේ පටිච්චසමුප්පාදයේ තියෙන අංග යුගල වශයෙන් තියෙන්නේ ඒ හැම යුගලයක්ම අපි විශේෂයෙන්ම ඔය ද්වාදසාංගයේ වශයෙන් සඳහන් කරන අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ඔය ආදී වශයෙන් අපි කියන මේ ද්වාදසාංගයේ මේ අංග යුගල යුගල හැම එකක්ම මේ ඉදප්පච්චේතාව කියන මේ පටිච්චසමුප්පාද ධර්මතාවයට උදාහරණ. පස්සපච්චා වේදනා කියලා කියන්නේ මේ ඉදප්පච්චේතාවට උදාහරණ. මොකද්ද ඉදප්පච්චේතාව කියලා කියන්නේ? මෙය නිසා මෙය වෙයි. මෙය ඇතිකල්හි මෙය හටගනී. නැත්නම් මෙය ඉපදීමෙන් මෙය ඉපදී. මේ නැති කල්හි මෙය නොවේ මෙහි නිරුද්ධ වී යාමෙන් මෙය නිරුද්ධ වේ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං uppajjati. මෙය ඇති කල්හි මෙය වෙයි මෙය ඉපදීමෙන් මෙය උපදී. කියන්නේ මේ හැමතිස්සෙම ධර්මතා දෙකක් අතර මේ සම්බන්ධය පෙන්වන්නේ. එකක් නිසයි තව එකක් හටගන්නේ. එකක් උපදිනවත් එක්ක තවත් එකක් උපදිනවා. ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මේක නැත්තම් මේක වෙන්නේ නැහැ. මෙහි නිරුද්ධ වී යාමෙන් මේ නිරුද්ධ වී යනවා. ඒතර මේක තමයි පටිච්චසමුපාද න්‍යාය. මේක තමයි ඊටාම වැදගත්. අපි පටිච්චසමුපාදය කියලා අර අංග 12 කටපාඩම් කිරීම නෙමෙයි වැදගත් වෙන්නේ. මෙන්න මේ පටිච්චසමුපාද න්‍යාය, මෙන්න මේ මූල ධර්මය හොඳට හිතේ කාවද්දා ගැනීමයි. ඉතින් මේ කාවද්දා ගැනීමත් පොතෙන් බලලා නෙමෙයි කරන්න තියෙන්නේ. අපි මෙන්න මේ වගේ වේදනානුපස්සනාවක් වගේ තැනකදී අපිට මේ පටිච්චසමුපාද න්‍යාය හොඳින් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගැනීමේ අවස්ථාව තියෙනවා. මොකද මේ ප්‍රත්‍යක්ෂයක් වශයෙන් පරිසම්පාද න්‍යාය යම් කිසි තැනකින් අපි ස්පර්ශ කළා තියෙනවා නම් අන්න ඒක බුදුරජාන් වහන්සේ කියනවා සෝවාන් වෙච්ච ආර්යයන් වහන්සේ කෙනෙක්ගේ මූලික ලක්ෂණයක් කියලා. අරියෝ ඥායෝ පඤ්ඤාය සුදිට්ඨෝ හෝති සුප්පටි විද්ධෝ. මෙන්න මේ ආර්ය ඥාය, මෙන්න මේ ඉදප්පච්චේතාව කියන මේ ආර්ය ඥාය ප්‍රඥාවෙන් හොඳින් දැකගත්තා. හොඳින් ස්පර්ශ කරගත්තා. එහෙනම් අපිට තේරෙනවා මේ භවනාවක් කරහා යන වැඩපිළිවෙලේදී මෙන්න මේ යම් යම් සම්දිස්ථාන තියෙනවා අපේ අවධානය යොමු විය යුතු. ඔහේ නිකන් කරන්නම් වාලේ කළා හරියන්නේ නැහැ. මේවා තියෙනවා යම් යම් තැන් අපි පරිස්සම් වෙලා බොහොම පරීක්ෂාකාරීව සැලකිල්ලෙන් බැලිය යුතු. ඊටත් මේ වේදනානුපස්සනාවේදී මේ පස්සපච්චා වේදනා කියන සම්දිස්ථානය මේ යුගලය මේ මේ එකිනෙකට එකක් සම්බන්ධතාවය දැක ගන්න අවස්ථාව තියෙනවා. මෙතනින් අදහස් වෙන්නේ මෙතන විතරයි මේ ඉදප්පච්චේතාව තේරුම් ගන්න තියෙන එකම තැන කියලා. විවිධාකාර භාවනා ක්‍රමවලදී විවිධාකාර අපිටම ධාතු මනසිකාරයද දෙක තැනක් බලන්න පුළුවන්. වේදනානුපසනාවේ තවත් තැනක්, චිත්තානුපසනාවේ තවත් තැනක්. මේ විදිහට මේ පටිච්චසමුපාද අංග 12 සැලකලා බැලුවොත්, පටිච්චසමුප්පන්න අංග 12 අපි සැලකලා බැලුවොත්, භාවනාවේ යෙදෙන්න යෙදෙන්න මේ පටිච්චසමුප්පන්න අංගවල තියෙන ඒ පටිච්චසමුප්පන්න ස්වභාවය ඉදප්පච්චේතාව තැන් තැන් වලින් අපිට විවිධ අවස්ථාන් වලදී තේරෙන්න ගන්නවා. නිසා විවිධ තැන්වලදී මේක වටහා ගැනීම ඉතාම වැදගත්. මේ සඳහා අපේ හිතේ කුතුහලයක් ඇති කර ගැනීම කොහොමද මේක දැනගන්නේ කියලා පොඩ්ඩක් වුවමනාවක් ඇති කර ගැනීම ඡන්දයක් පහළ කර ගැනීම හරිම වැදගත්. මොකද මෙතන තියෙන්නේ හරිම සූක්ෂමව දැන ගැනීමක්. බුදුරජාන් වහන්සේ කියනවා තමන් වහන්සේගේ ධර්මයේ සාමාන්‍යයෙන් අවබෝධ කරගන්න අමාරු තැන් දෙකක් තියෙනවා කියලා. එකක් තමයි මේ පටිච්චසමුප්පාද න්‍යාය නැත්නම් පටිච්චසමුප්පාද මූලධර්මය. අනිත් එක තමයි ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ ආදී වශයෙන් පෙන්වන ඒ නිවන් ස්වභාවය. ඒතර මේ ස්වභාවයන් දෙක ඊටාම සූක්ෂමයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. ඒ නිසා අපි මේ භාවනාවක් කරද්දී උත්සාහයේදී මේ විශේෂයෙන්ම පටිච්චසමුප්පාදය අපි මේ භාවනාවෙන් හෙලි කරගන්නේ කොහොමද කියන කාරණයට. එතෙන්දී එතකොට බුදුරජාණන් වහන්සේ මේ වචනයම මතක් කරගත්තොත් සෝ සුඛං තස්සේව සුඛා වේදනියස් සුඛ වේදනියස්ස පස්සස්ස නිරෝධා යන් තජ්ජං වේදිතං සුඛං වේදනීයං පස්සං පටිච්ච උප්පන්නා සුඛා වේදනා සා නිරුජ්ජති සාවූප සම්මතිති පජානාති දැන් මේ සුඛ වේදනාව සම්බන්ධයෙන් ඔන්න යෝගාවචරයෙන් දැනගන්න හැටි කියනවා ඔන්න ස්පර්ශයක් තියෙනවා ඒ ස්පර්ශය සුඛ වේදනාවට තුඩු දීලා තියෙනවා ඒ වගේමයි මෙයා දැන් මේක දැනගනිමින් ස්පර්ශ කරමින් ඉන්නවා තේරුම් ගනිමින් ඉන්නවා එයාට තේරුම් ගනිමින් ඉන්නකොට එයාට තේරෙනවා මෙන්න මේක ජාතික සැපයක් මේ ස්පර්ශයක් තියෙනවා. අන්න මේ ස්පර්ශය නිසා මෙන්න මේ බඳු වේදනාවක් පහළ වෙනවා. හැබැයි මේ ස්පර්ශය නැත්තම් මෙන්න මේ වේදනාව පහළ වෙන්නේ නැහැ. කියලා අන්න එයාට මේ ඇතුළත ප්‍රත්‍යක්ෂ ඥානයක් වශයෙන් වැඩෙන හැටි තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි කියන්නේ. අර සුඛ වේදනාවට තුඩු දීපු ඒ ස්පර්ශය නිරුද්ධ වෙලා යාමත් එක්ක ඒක නිසා හටගත්ත සුඛ වේදනාවත් නිරුද්ධ වෙලා යනවා. ඒ නිසා මේ වේදනාව සම්බන්ධයෙන් අපි වේදනානුපස්සනාවක යෙදෙනකොට මේ සංදිස්ථානය පුළුවන් තරම් බොහොම සූක්ෂමව දැකගන්න අපි උත්සාහත් වෙනවා නම් අන්න අපිට එතනින් ලොකු ප්‍රඥාවක් අවදි කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේමයි අපි වේදනානුපස්සනාවේ යෙදෙනකොට විශේෂයෙන්ම අපේ හිත අපි තුමු දුක් වේදනාවක් නිරීක්ෂණය කරද්දී එතෙන්දි ගැටෙන්නේ නැතුව අපිට පුළුවන් නම් බොහොම මධ්‍යස්තව මේ දුක් වේදනාව දැකගන්න ඉතාම වටිනවා. මොකද අපේ වේදනානුපස්සනාවේ යෙදීමෙන් කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි තුමු දුක් වේදනාවක් හටගත්තාම අපේ මේ බැල්ම හරහා අපේ නිරීක්ෂණය හරහා මේ දුක් වේදනාව පහවෙයි කියලා. පහවයාවක් නෙමෙයි අපේ බලාපොරොත්තු තියෙන්නේ කොහොමද මේ දුක් වේදනාවෙන් ඉගෙන ගන්නෙ? කොහොමද මේ දුක් වේදනාවෙන් මම ප්‍රඥාවක් දියුණු කරගන්නේ? කොහොමද මේ දුක් වේදනාවෙන් මම මේ පරිසම්පාදයක් තේරුම් ගන්නෙ? ඔන්න මේ පහළ වෙන පහළ වෙන වේදනාව එතකොට මේ යෝගාවචරයට ලොකු සම්පතක් එක අතකින්. මොකද ඒ වේදනාවම තමයි අරමුණ වෙන්නේ. වේදනාව හැමතිස්සෙම වර්තමානයේමයි තියෙන්නේ. ඒතකොට මේ කායික වශයෙන් විශේෂයෙන්ම පහළ වෙන වේදනාවන් ඒවා වර්තමානයේමයි තියෙන්නේ. ඒතකොට මේ වර්තමාන අරමුණු මේ වර්තමාන අරමුණක් එතන එතන නිරීක්ෂණය කරන නිරීක්ෂණය කරන්න අන්න හිතේ ප්‍රඥාවක් දිනු කරගන්න අවස්ථාව තියෙනවා. ඊළඟට හරි ලස්සන ගාතාවක් ඉදිරිපත් වෙනවා ද්වේතානුපස්සනා සූත්‍රයේ සුත්ත නිපාතේ මේක බොහොම සංක්ෂිප්තව මේ වේදනාන පස්සනාව විස්තර වෙනවා. සුඛං වා යදිවා දුක්ඛං අදුක්ඛම සුඛං සහ අජ්ජත්තංච බහිද්දාච යංකින්චි අත්තිවේදිතං. දැන් මෙතෙන්දි කියන්නේ සුඛ වේදනාවක් නැත්නම් දුක් වේදනාවක් නොදුක් නොසුව වේදනාවක් මේක තේන්න පුළුවන් අජ්ජන්තං අජ්ජත්තංච බහිද්දාච යංකිච්චි අත්ති වේදිතං මෙන්න මේ ආධ්‍යාත්මික වශයෙන් වෙන්න පුළුවන් බාහිර වශයෙන් වෙන්න පුළුවන් මේ ආකාරයේ යම්සි වේදනාවක් ඒවන් දුක්ඛන්ති ඤත්වාන මෝස ධම්මං පලෝකිතං. මෙන්න මේ සියලුම වේදනාවන් එක අතකින් තියෙන මේවා ඔක්කොම පෙළෙන ස්වභාවයක්. මේවා මේ හත අරගෙන නැති වෙලා යන ස්වභාවයන් නිසා මේවා තියෙන දුක් ස්වභාවයක්. ඒ වගේමයි මේවා තියෙන මුලා කරන ස්වභාවයක්. මෝස ධම්මං. මොකද අපි සැප වේදනාවක් නිවැරදිව අපි දැකගත්තේ නැත්නම් අපි නොදැනුවත්වම වගේ ඒකට ඇලුනොත් ඔන්න ඒකෙන්ම ටික ටික ටික අපි ඒකටම ලොල් වෙලා ඒක තුලම පැටලිලා අපි දන්නේම නැතුව ලොකු මොහඳුරකට පැටලෙන ගතියක් තියෙනවා. ඒ වගේමයි පලෝකිතං මේ සැප වේදනාවක්, දුක් වේදනාවක්, නොදුක්නසෝ වේදනාවක් හැමතිස්සම කැඩලා බිඳලා යනවලු. පුස්ස පුස්ස වයම් පස්සං ඒවං තත්ත විරජ්‍යති. අන්න මේ කරන කාරණාව කරන විදිහත් මෙතන විස්තර වෙනවා. ස්පර්ශයක් ස්පර්ශයක් ගානේ අන්න දකින්නවලු මේ මේ වේදනාවේ ස්වභාවය. ඒවං තත්ත විරජ්‍යති. මේ විදිහට මේ කෙනෙක් වේදනාව දිහා මෙහි විදිහට පරීක්ෂණාත්මකව බලන්න බලන්න. මෙතන මේ තියෙන්නේ මගේ වේදනාවක් නෙමෙයි. මෙතන තියෙන්නේ මේ කෙනෙක් පුද්ගලයෙක් වශයෙන් විඳින වේදනාවක් නෙමෙයි ස්පර්ශයක් නිසා වේදනාවක් හට අරගෙන. දුකට තුඩු දෙන ස්පර්ශයක් නිසා ඔන්න දුක් වේදනාවක් හට අරගෙන. සැපයට තුඩු දෙන ස්පර්ශයක් නිසා ඔන්න සැප වේදනාවක් හට අරගෙන. උපේක්ෂා වේදනාවට තුඩු දෙන ස්පර්ශයක් නිසා ඔන්න උපේක්ෂා වේදනාවක් හට අරගෙන. දැන් මුළු කයේම නැත්තම් මුළු හිතේම දැන් මේ යෝගාවචරයට අහු වෙන්නේ වේදනා ස්වභාවයක් විතරයි. ඒ වේදනා ස්වභාවනුත් මේ ස්පර්ශයක් නිසා හටගන්නවා. දැන් බලන බලන හැමතැනම වේදනාවන් ඇති වෙනවා නැති වෙනවා. වේදනානම් khaya bhikkhu niccātā parinibbutō. අන්න මේකේ අවසාන ඵලයේ වශයෙන් මේ වේදනාවන් ගැන නිවැරදි වැටහීම ඇති කරගත්තාම මේ වේදනාවන් ඡේවී ඡේවී ගිහිල්ලා ඒ හරහා මේ වේදනාවන් නිරීක්ෂණය හරහාම හිතේ තණ්හාව දුර වෙලා අන්න කෙනෙක් පිරිණිවෙනවා නැත්තම් නිවන් දකින්නවා ඒතර මේ විදිහට බොහොම සංක්ෂිප්ත වශයෙන් මේ ගාථාව ඉදිරිපත් වෙනවා. ඒතර අපිට තේරුම් ගන්න තියෙන්නේ දැන් වේදනාවක් ස්පර්ශ කරනකොට නැත්නම් වේදනාවක් ගැන අපි දැනුවත් වෙනකොට අන්න මේ වේදනාව දිහා හොඳින් නිරීක්ෂණය කරන්න කරන්න කෙනෙකුට වැටහෙනවා මේ හේතුවක් නිසා වේදනාව හටගන්නේ. ඒ හටගත්ත වේදනාව ඔන්න ඉපදුනා නැත්නම් හටගත්තා. ඒත් එක්කම මේ වේදනාව වෙනස් වුණා. ඊට පස්සේ ඔන්න වේදනාව නැති වුණා. ඒ වේදනාව නැති වුණේ අන්න අර ස්පර්ශයත් නිරුද්ධ වෙලා ගියාට පස්සේ. ඒ ස්පර්ශය නැවත නැවත සිද්ධ වෙනවනම් මේ වේදනාව නැවත නැවතත් හට ගන්නවා. අන්න මේ දෙක බොහොම සමාන්තරව කෙනෙකුට දැක ගන්නත් අවස්ථාවක් තියෙනවා. එතකොට මේ විදිහට බලනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා සුඛං වේදනං වේදේති සා අනිච්ඡාති පජානාති. අන්න මේ සුඛ වේදනාවක් හටගත්තත් මේක අනිත්‍යයි කියලා තේරුම් යනවා. මේක පවතින දෙයක් නෙමෙයි. මේක හටගත්තා වුණා නැත්නම් නැති වුණා. අනජ්ජෝසිතාති පජානාති. අන්න මේකට දැන් හිත බහින්නේ නැහැ. හිත තියෙන නිකම් පැත්තකින් වගේ බලන් ඉන්නවා. දැන් මේ ඒ තරම්ම අල්ලගන්න දෙයක්, එතනම බැස ගන්න දෙයක්, අගේ කරන්න දෙයක්, බදා ගන්න දෙයක් මෙතන නැහැ. මේක හුදු වේදනාවක්. අන්න ටික ටික ටික දැන් කෙනෙක්ගේ ප්‍රඥාව දියුණු වෙන්න දියුණු වෙන්න මේක අතහැරෙන ගතියක් මතුවෙනවා. අනබිනන්දිතාති පජානාති. මෙන්න මේ සැප වේදනාවක් හටගත්තත් මේකෙන් ඩොකෝ දැන් ඇල්මක් හටගන්නේ නැහැ. දුක් වේදනාවක් හටගත්තත් ඒකත් එක්ක ලොකු ගැටීමක් නැහැ. උපේක්ෂා වේදනාවක් හටගත්තත් ඒකත් එක්ක ලොකු ගනුදෙනුවක් නැහැ. හරියට නිකන් දකිනවා මේ අනුන්ගේ වේදනා ස්වභාවයක් වගේ. පරතෝ බැල්මකින් බලනවා. හරිය නිකන් කොහේදෝ වේදනා හටගන්නවා. පැත්තකින් ඉඳන් අපි මේවා ගැන දැනුවත් වෙනවා. ඒ හටගන්නා වේදනාවන් එතන එතන නැති වෙලා යනවා. ඒ වගේමයි ඒවා එක ඇලෙන්න යන්නෙත් නැහැ. ඒවා එක ගැටෙන්න යන්නෙත් නැහැ. බොහොම උපේක්ෂාවකින් අන්න වේදනානුපසනාවක යෙදෙනවා. කාලාන්තරයක් තිස්සේ යම්සි යෝගාවචරයේ වේදනානුපසනාවේ යෙදෙනවා නම් හුඟක් වෙලාවට විස්තර කරන්නේ මෙන්න මේ බඳු තත්ත්වයක්. ඒ නිසා මේ බුද්ධ වචනයත් එක්ක යම්සි කෙනෙක්ගේ වේදනානුපසනාව සැසඳෙනවා නම් ඒක යන්නේ ටික ටික අපි මේ බුදුහාඳුරෝ කියව පාරේ පිහිල්ලා තියෙනවා. ඒක අපි මුලදී හැබැයි මේච්චර මට්ටමකට නොතිබෙන්න පුළුවන්. නමුත් කාලයක් තිස්සේ අපි හොඳින් වේදනාන පස්සනාවේ නිරත වෙන්න නිරත වෙන්න හිතපත් වෙන්න ටික ටික ওই වගේ උපේක්ෂාවකට. ඒ වගේමයි මුලදී නිකන් තනි ඒකකයක් වශයෙන් දැකපු වේදනාවක් සමහරලාට හොඳට ලං වෙලා නිරීක්ෂණය කරද්දී පුංචි පුංචි වේදනා රාශියක් වශයෙන් කෙනෙකුට වැටහෙන්න ඉඩ තියෙනවා. ඒක තමන්ගේ සතියේ තීව්‍රතාවය නැත්නම් සතියේ තියුණු බව, සමාධියේ තියුණු බව මත තීරණය වෙනවා. හොඳට තියුණු සතියකින් මේ හටගන්නා වේදනා ස්වභාවයන් දිහා බලනවා නම් කෙනෙකුට මේ එතන එතන වේදනා රාශියක් හටගෙන නැති වෙලා යන ස්වභාවයක් දැකගන්න ඉඩ තියෙනවා. බුදුරජාන් වහන්සේ වේදනාවට සම්බන්ධයෙන් ඇත්තටම දෙන උපමාවත් හරිය මේ අපේ අත්දැකීමට කිට්ටු කරගන්න පුළුවන්. වේදනා බුබ්බුලු උපමා කියලා බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් දෙනවා. හරියට මේ ලොකු වැස්සක් වහිනකොට ජලාශයකට මේ වැහි බිඳු මේ ජලාශය මත පතිත වෙනවා වතුර මත පතිත වෙනවා. පතිත වෙනකොට මේ ජල බිඳුවක් ගානේ නැත්නම් වෙහි බිඳුවක් ගානේ එතන එතන වායු බුබුලක් හට අරගෙන නැති වෙලා යනවා. ආයි වායු බුබුලක් හට අරගෙන නැති වෙලා යනවා. ආයිත් වායු බුබුලක් හට අරගෙන නැති වෙලා යනවා. මේ විදිහට මේ ජලාශයකට වතුර බිඳුව වැටෙනකොට මේ පින්වුතුන් හිතේ චිත්‍රයක් ඇති කරගන්න ජලාශයකට වතුර බිඳුව වැටෙනකොට වෙහි බිඳුව වැටෙනකොට මේ බිඳුවක් බිඳුවක් ගානේ අන්න පෙන බිඹුලක් හට අරගෙන නැතිලා යනවා. පෙබරු පෙන බිඹුලක් හට අරගෙන නැතිලා යනවා. අන්න මේ වගේ කියනවා හරියට මේ වේදනාවත් අපිට සමානලාවට තනි වේදනාවක් වශයෙන් දැනුණට මේක හොඳට සමීප වෙලා කෙනෙක් නිරීක්ෂණය කරද්දී සමහර විට මෙබඳු අත්දැකීමක් ලබා ගන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ දැන් හම්බ වෙන වේදනා රාශියක්, සියුම් සියුම් වේදනා රාශියක් එතන එතන හටගෙන නැතිලා යනවා. එතන එතන හටගෙන නැතිලා යනවා. එතකොට මේ විදිහට කෙනෙක්ට දැක ගන්න පුළුවන් නම් අන්න අපිට කිට්ටු කරගන්න පුළුවන් බුද්ධ වචනය සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. ඒ කියන්නේ දැන් මේ වේදනාව දකිනවා කොහොමද මේ වේදනාවන් හටගන්නේ කියන කාරණාව දකිනවා. කොහොමද මේ වේදනාවන් දුරු වෙන්නේ කියන ආකාරය දකිනවා. කොහොමද මේවල් ඇති වෙලා නැති වෙලා යන ආකාරය දකිනවා. ඒතර මේක දකින්න දකින්න දැන් මේක තවදුරටත් මගේ වේදනාවක් නෙමෙයි. මේවා තවදුරටත් මේ අපි දීපු නම් වල නම් හරහා දැදිච්ච තැන් වල තියෙන වේදනාවක් නෙමෙයි. ඒ කියන්නේ වේදනාව හොඳට මධ්‍යස්ථ හිතකින් නිරීක්ෂණය කරනකොට අපිට මේ වේදනාව හටගන්න තැන පවා අමතක වෙනවා. මේ කියන්නේ අපිට මුලින් ධනහිස්සේ වේදනාවක් තියෙනවා කියලා තමයි අපි අවධානය එතෙන්ට යොමු කළේ. හැබැයි හොඳට සමීප වෙලා මේ වේදනාව නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න අපි අර දීපු නම්ගම් ඔක්කොම අමතක වෙලා අපි ඉන්න වෙලාව අමතක වෙලා ඉන්න තැන අමතක වෙලා අපි දීපු නම අමතක වෙලා ධනහිස්ස කියන එක අපෙන් ගිලිහිලා ඒ වෙනුවට හුදු වේදනා රාශියක් පමණයි. ඒ හුදු වේදනා රාශියේ එක එකක ඇතිවීම නැතිවීම සබහාය බලබලා ඉන්නවා. එක එකක ඇතිවීම නැතිවීම සබහාය බලබලා ඉන්නවා. පින්වත්නි අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ධහම ඊටාම සූක්ෂමව මේ හිත සරල කරගෙන සරල බව හරහා ගැඹුරක් අත්දකින්න ධහමක්. එහෙම නැතුව හිත සංකීර්ණ කරගෙන හිත බර කරගෙන හිතේ নানা ප්‍රකාර සංඥාවල් රිංගවගෙන හිත බර කරගෙන දකින්න බෑ නේද? ඒකයි අපි පුළුවන් තරම් උත්සාහත් වෙන්නේ කොහොමද අපේ මේ ඔළුවේ තියෙන බර අහැලු කරගන්නේ? කොහොමද මේ හිත සුද්ධ කරගන්නේ? කොහොමද මේ අපි ඉගෙන කියාගත්තු දේවල් මේ භවනා කරන වෙලාවට පැත්තකින් තියන්නේ? පැත්තකින් තිබ්බොත් තමයි අපිට මේ සූක්ෂම බව ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපිට මේ සූක්ෂම හිත, සූක්ෂම එකඟතාවය අන්න මේ වගේ එතන එතන දකින්න දෙයක් ඒ වර්තමාන මොහොතේ දකින දෙයකට යොමු කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් මේ විදිහට යම්ස කෙනෙක් මේ වේදනාවන් නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න අන්න මේ හරහාම ලොකු නිබ්බිදාවක් පහළ වෙනවා. දැන් මේ කයේ තියෙන හුදු වේදනා ස්වභාවයක් පමණයි කියන අවබෝධය කෙනෙක්ගේ එළඹ සිටින්න පුළුවන්. අපි අර ධාතු මනසිකාරය ගැන කතා කරද්දී එදා කතා කළේ මෙතන තියෙන හුදු ධාතු ස්වභාවයක්ම පමණයි කියලා කෙනෙකුගේ අවධානය මතුවෙන හැටි. නමුත් කෙනෙක් වේදනානුපස්සනාවක හොඳින් නිරත වෙනකොට එයා වේදනානුපස්සනාවේම නම් යෙදෙන්නේ අන්‍යයාගේ හිත හොඳට පිහිටනවා. මෙතන තියෙන හුදු වේදනා ස්වභාවයක් පමණයි. ඊළඟට මේ කය නැවත නැවතත් පාවිච්චි කරනවා, තවදුරටත් පාවිච්චි කරනවා. මෙන්න මේ හදාගත්ත ප්‍රඥාව තව වර්ධනය කරන්න. හොඳට මේ ප්‍රඥාව විපුලත්වයට පත් කරගන්න. තව හොඳට තහවුරු කරගන්න. ඒ වගේමයි සතිය තවදුරටත් දියුණු කරගන්න. අත්ති වේදනාතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පටිච්චසති මත්තාය අන්න මේ සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා අන්න මේ තියෙන්නේ හුදු වේදනා ස්වභාවයක් පමණයි කියන තැනට හිත පිහිටනවා ඊළඟට මේ කය පාවිච්චි කරනවා මේ හිත පාවිච්චි කරනවා යාවදේව ඥානමත්තාය පටිච්චසති මත්තාය හුදෙක් තවදුරටත් මේ ප්‍රඥාව දිනු කරගන්න තවදුරටත් සතිය හොඳට පිරිපුන් සතියක් බවට පත් කරගන්න මෙහෙම කාර්යයක් කරනවට කරනකොට අන්න වේදනාවන්ගෙන් පවා හිත අයින් වෙලා අනිසිතෝච විහෙරති රජකින්චි ලෝකේ උපාදීයති. අන්න කෙනෙක් හොඳට අර පරිසම්පාද න්‍යාය අත්දකිද්දී මේ වේදනාවන්ගේ යථා ස්වභාවය තේරුම් ගනිද්දී මේවා හිත බහින්න නැතුව හිත බැස ගන්න නැතුව මේවා අල්ල ගන්න නැතුව වේදනාවන්ගෙනුත් හිත අයින් වෙලා හිත අනිශ්චිත ස්වභාවයකට අරමුණ ඇසුරු නොකරන ස්වභාවයකට වේදනාවන්ගෙනුත් අයින් වෙලා හිත විවේකීව ඉන්න ස්වභාවයකට එන්න ඉඩ තියෙනවා ඊළඟට තමයි අන්න එක පැත්තකින් මේ වේදනානුපස්සනාවේ මුදුන්පත් වීමක් මතු කරගන්න තියෙන්නේ. දැන් මේ අනිශ්චිත ස්වභාවයක් හසුරු කරමින් තව තවතර කෙලෙස් දුරු කරන්න තියෙනවා. ඊළඟට කෙනෙක් මේ විදිහට කටයුතු කරගෙන කරගෙන යනවා නම් බුදුරජාන් වහන්සේ කියනවා වේදනානුපස්සනාවම නම් ඒ යෝගාවචරයාගේ මූලකමටහන උනේ ඒකෙන්ම නම් එයා යන්නේ එයා තේරුම් ගන්නවලු සෝ කාය පරියත්තිකං වේදනං වේදීයමානෝ කාය පරියත්තිකං වේදනං වේදියාමීති පජානාති. දැන් මේ අවසාන මොහොත ගැන කතා කරන්නේ බුදුරජාන් වහන්සේ. බුදුරජාන් වහන්සේ කියනවා මේ දැන් මේ අවසාන මොහොතේ එනබිලා මරණාසන්න මොහොතේදී දැන් මේ කය අවසන් වෙන විදිහේ වේදනාවක් තමයි දැන් මේ මුහුණ දෙන්නේ. කියලා අන්නේ කය අවසන් වෙන ස්වභාවයේ, කය විනාශ වෙන ස්වභාවයේ, මරණයටපත් වෙන ස්වභාවයේ වේදනාවක් දැන් හරහා යනවා කියලා තේරුම් ගන්නවලු. සෝ ජීවිත පරියත්තිකං වේදනං වේදියමානෝ ජීවිත පරියත්තිකං වේදනං වේදියාමීති පජානාති. ඔන්න මේ ජීවිතයේ අවසන් වෙන ස්වභාවයේ වේදනාවකයි දැන් අත්විඳින්නේ කියලා අන්න තේරුම් ගන්නවලු. තස්මා එවං සමන්නාගතෝ බික්ඛු ඉමිනා පරමේන පඤ්ඤාදිඨානෙන සමන්නාගතෝ හෝති. අන්න මේ විදිහට හොඳට ක්‍රමානුකූලව මේ හැම වේදනාවන්ම නිරීක්ෂණය කරමින් මේවා ගැන ඇලෙන්නේ නැතුව මේවෙන් හිත මෑත් කරගනිමින් හිතේ කෙලෙස් දුරු කරමින් කෙනෙක් ගියා නම් අන්න ටික ටික ටික ටික හිතේ කෙලෙස් දුර වෙලා මේ භාවනාව හරහාම අන්න බුදුරජාන් වහන්සේ කියනවා මෙන්න මේ හරහා වේදනානුපස්සනාව හරහා කෙනෙකුට ලොකු ප්‍රඥාවක් දිනු කරගන්න පුළුවන්. ඒ වගේමයි තස්මා ඒවන් සමන්නාගතෝ භික්ඛු ඉමිනා පරමේන පඤ්ඤාදිඨානෙන සමන්නාගතෝ හෝති. දැන් අර ධාතුන් සම්බන්ධයෙන් මේ වේදනාවන් සම්බන්ධයෙන් හොඳට ප්‍රඥාවක් අවදි කරගත්තා නම් මෙන්න මේක තමයි කියන උත්කෘෂ්ඨම ප්‍රඥාව. ඒසාහි බිකු පරමා අරියා පඤ්ඤා යදිදං සබ්බ දුක්ඛක්ඛයේ ඥානං. ඒ කියන්නේ සියලුම දුක් දුරු කර ගැනීමේ ප්‍රඥාවක් තමයි මේ හරහා අවදි වෙන්නේ. එතකොට විශේෂයෙන්ම මේ වේදනාවන් ගැන කියනකොට තවත් පැත්තක් මතු කරගන්න වටිනවා. අපි සාමාන්‍යයෙන් සැප වේදනාවක් කරහා යනකොට අපිට උනන්දුවක් නැතත් අපි ඒක තුළ හිත බැස ගන්නා ස්වභාවයක්, ඒක අල්ල ගන්න ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි දුක් වේදනාවක් කරහා යනකොට ඒකෙන් අයින් වෙන්න හදන ස්වභාවයක්, ඒකෙන් පැනලා යන ස්වභාවයක්, ඒකත් එක්ක ගැටෙන ස්වභාවයක් තියෙනවා. හැබැයි අපි නොදුක් නොසෝ වේදනාවක් කරහා යනකොට, ඒ කියන්නේ උපේක්ෂා වේදනාවක් කරහා යනකොට අපි හුඟක් වෙලාවට ඒක ගැන නොදැනුවත්. ඒ අපි දන්නේත් නැහැ, අපි ඒක ගණන් ගන්නෙත් නැහැ. ඒ උපේක්ෂා වේදනාවක් නම් තියෙන්නේ අපි හරිම කම්මැලි කරන සුළුයි. කියන්නේ ඒ වේදනාව උපේක්ෂා වේදනාව හරිම කම්මැලි කරන සුළුයි. අපි මොකද කරන්නේ? ඒ උපේක්ෂා වේදනාව හරහා ආපු කම්මැලිකම දුරු කරගන්න කියලා ඔන්න අපි සැප හොයනවා. ඔන්න සැප හොයාගෙන යන්න මාර්ගයේදී ඔන්න තණ්හාවක් වර්ධනය වෙනවා. අන්න පටිච්චසමුප්පාදයක් ඔන්න ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ දැන් මේ උපේක්ෂා වේදනාවක් තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. උපේක්ෂා වේදනාව ගැන තියෙන්නේ අවිද්‍යාවක්. ඒ අවිද්‍යාව හරහා අපි මොකද කරන්නේ? දැන් මේ තියෙන උපේක්ෂාව දන්නේ නැති හින්දා එක පැත්තකින් අපිට කම්මැලි කරන සුළු නිසා මේක ඒකාකාරී නිසා ඔන්න සැප හොයන්න ගිහිල්ලා අපි ටික ටික ඔන්න දන්නේම නැතුව තණ්හාවක් උපාදානයක් වර්ධනය කරනවා. හැබැයි මේකේ අනිත් පැත්ත තමයි අපි භාවනාවකදී අත්දකින්නේ. ඒ කියන්නේ උපේක්ෂා වේදනාවක් තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු ආස්වාස ප්‍රසආස ක්‍රියාවලිය තියෙනවා. අපි සාමාන්‍යයෙන් මේ ආස්වාස ප්‍රසආස ක්‍රියාවලියක් තියෙනවද කියලා දන්නේවත් නැහැ. දැන් මේ නොදන්නා වූ නැත්නම් අපි අමතක කළා දාපු අතහැරලා දාපු මේ උපේක්ෂා වේදනාවකින් යුක්ත මේ ආනාපාන සති ක්‍රියාවලිය ගැන අපි හිතමු කෙනෙක් දැනුවත් වෙනවා. අර වගේ නොදන්න අර වගේ මගහැරලා දාලා ඒ වෙනුවට පුළුවන් තරම් ඇහැ කන පිනවන දේවල් හොය හොයා යනවා වෙනුවට මේ දැන් තියෙන උපේක්ෂා වේදනාවට අවදි වෙන්න බලනවා. උපේක්ෂා වේදනාව මගහැරලා වෙන දේවල් හොයනවා වෙනකොට උපේක්ෂා වේදනාව ගැන අවදි වෙන්න බලනවා. මෙන්න හුස්මක් ගැන ඔන්න අවදි වෙන්න බලනවා. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාවේ ආස්වාසයක් සිද්ධ වෙනවා. මෙන්න මේ අවස්ථාවේ ප්‍රස්වාසයක් සිද්ධ වෙනවා. කියලා කාලයක් තිස්සේ මේක දිනු කරනවා නම් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය නැත්නම් මේ ආනාපාන සතිය කෙනෙක් වඩනවා නම් දන්නේම නැතුව ටික ටික ඔන්න සතියක් දිනු වෙනවා. එතන එතන හිත පවතින උත්සාහත් වෙනවා. හිතේ ප්‍රඥාවක් වැඩෙන්න පටන් ගන්නවා. හිතේ ඒකාග්‍රතාවයක් වැඩෙන්න පටන් ගන්නවා. පින්වත් මේ උපේක්ෂා වේදනාව එක පැත්තකින් භාවනාවට බොහොම සම්දිස්ථානයක් භාවනා සඳහා යොදා ගන්නා ප්‍රබල කර්මස්ථානයක්. මොකද යම්සි කෙනෙක් අර උපේක්ෂාව ගැන තිබිච්ච අවිද්‍යාව නැත්නම් උපේක්ෂා වේදනාවක් තියෙනවාද කියලාවත් නොදැන හිටිය ස්වභාවය අයින් කළා. උපේක්ෂා වේදනාව ගැන හොඳට දැනුවත් වෙනවා නම් ඒ දැනුවත් වීම හරහා අන්න අවිද්‍යාව දුර වෙලා ප්‍රඥාවක් පහළ වෙනවා. අවිද්‍යාව දුර වෙලා විද්‍යාවක් පහළ වෙනවා. ඒ කියන්නේ උපේක්ෂා වේදනාවේ ප්‍රතිභාගය අවිජ්ජානුසය වශයෙන් පෙන්වනවා. ඒ කියන්නේ අපි උපේක්ෂා වේදනාවක් ගැන දන්නේ නැත්නම් අපි මොකද කරන්නේ මේ පුළුවන් තරම් වෙන පැත්තකින් හොයන්න යනවා සැප. සැප හොයන්නේ අපි අවිද්‍යාවක් කරහා. අන්න පරිසම්පාදයේ අර සාමාන්‍ය රැල්ල ක්‍රියාත්මක වෙනවා. නැත්නම් සාමාන්‍ය ස්වභාවය අහු වෙන ගතිය, තණ්හා වැඩෙන ගතිය අන්න ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ උපේක්ෂා වේදනාව ගැන කෙනෙක් දැනුවත් වෙනවා නම්, සතිමත් වෙනවා නම් මේ සතිමත් වෙන්න සතිමත් වෙන්න ඒ අවිද්‍යාව වෙනුවට ඔන්න එතන ප්‍රඥාවක් ලියනන්න පටන් ගන්නවා. සමහර වෙලාවට මේ හුස්ම රැල්ලේම එක පැත්තකින් සතුටක් පවා ජනනය වෙන ස්වභාවයක් මතුවෙන්න පුළුවන්. ඒ නිසා උපේක්ෂා වේදනාව ගැන ප්‍රඥාවක් පහළ වුණා නම් අන්න එතනදී සැපයකුත් පහළ වෙනවා. උපේක්ෂා වේදනාව ගැන අපි දන්නේ නැත්නම් හැබැයි එතන තියෙන දුකක්. නිසා මේ උපේක්ෂා වේදනාව අපේ අවධානයට එක පැත්තකින් ලං විය යුතු තැනක්. සාමාන්‍යයෙන් මග හරින තැනක්. මොකද අපේ ජීවිතවල සාමාන්‍යයෙන් සැප වේදනාවත් දුක් වේදනාවත් කියන එක තියෙන්නේ අන්ත දෙකක. ඒ වගේමයි වැඩි කාලයක් අපේ හිත තියෙන්නේ නැත්නම් අපේ කය තියෙන්නේ උපේක්ෂා වේදනාවක. හැබැයි ඒක හරිම ඒකාකාරී. කම්මැලි කරන සුළුයි. අපි ඒ නිසා ඒක සම්පූර්ණයෙන්ම අත්හැරලා දාලා මග හැරලා තමයි අපි ජීවත් වෙන්නේ. නමුත් ධහමේ පෙන්නනවා කොහොමද මේ උපේක්ෂා වේදනාවට අවදි වෙන්නේ? දැන් මේ අවස්ථාවේ උපේක්ෂා වේදනාවක් තියෙනවා කියලා දැනගන්නේ කොහොමද? ඒක දැනගන්න අපිට වීරයකින්ම කරන්න වෙනවා. ඒ කියන්නේ සැප වේදනාවක් විශේෂයෙන් දැන ගැනීම සඳහා උත්සාහයක් අවශ්‍ය නැහැ. දුක් වේදනාවක් දැන ගැනීම සඳහා උත්සාහයක් අවශ්‍ය නැහැ. නමුත් උපේක්ෂා වේදනාවක් දැක ගන්න නම් ඌමනාවෙන් වීරයෙන් මේ කටයුත්ත කරන්න වෙනවා. ඒ නිසා අපේ මේ උපන් දවසේ ඉඳන් තියෙන මේ හුස්ම රැල්ල දිහා දැනුවත් වෙන නම් අපිට වීරයවන්ත වෙන්න වෙනවා. ඒ කියන්නේ අපිට ඌමනාවෙන් ඒ දිහා බලන්න වෙනවා. අවධානයෙන් ඒ දිහා බලන්න වෙන්න බලන්න අවශ්‍ය වෙනවා. කෙනෙක් මේ විදිහට අවධානයෙන් බලන්න බලන්න උපේක්ෂා වේදනාව හරහා දැනුවත් වෙන්න දැනුවත් වෙන්න අන්න අවිද්‍යාව වෙනුවට ප්‍රඥාවක් පහළ වෙලා මේ ආනාපාන සතිය හරහා අන්න හිත විමුක්ත වෙන්න ස්වභාවයක් නැත්නම් හිත මේ වේදනානුත් ගැලවිලා යන ස්වභාවයක් හිත සම්පූර්ණයෙන්ම නිදහස් වෙන ස්වභාවයක් මතුවෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් කයට දැනෙන දරුණු වේදනාවන් වුණත් කෙනෙක් හොඳට වේදනාවන් පසනාවක නිරත වෙනකොට ඒ හරහා ගිහිල්ලා හිතේ නිදහස් භාවයකටපත් වෙන්න පුළුවන්. ඒ වගේම අපිට සැප වේදනාවක් වුණත් ඒක ගැන ඇලෙන්නේ නැතුව බලලා ඒක හරහා වුණත් හිත නිදහස් වෙන්න පුළුවන්. ඒ වගේමයි උපේක්ෂා වේදනාවක් වුණත් කෙනෙක් හොඳට මේ වගේ ලං වෙලා බලනවා නම් ප්‍රඥාවෙන් බලනවා නම් ඒ හරහා ගිහිල්ලත් හිත නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ ධම පෙන්ලා දෙනකොට මේ ඕනම වේදනාවක් අපි වේදනාව වේදනාවක් වශයෙන් තේරුම් ගන්නවා නම් ඒක නිවැරදිව නිරීක්ෂණය කරනවා නම් ඒක තියෙන මේ අනිත්‍ය ස්වභාවය වටහා ගන්නවා නම් ඒක තියෙන පෙළෙන ස්වභාවය තේරුම් ගන්නවා නම් ඒක Tamanට කිසිම පාලනයක් කරන්න බැරි ගතිය තේරුම් ගන්නවා නම් අනාත්ම ස්වභාවය තේරුම් ගන්නවා නම් ටික ටික අන්න ත්‍රිලක්ෂණය වැඩිලා හිතේ ප්‍රඥාව වැඩිලා අවිද්‍යාව වෙනුවට විද්‍යාව පහළ වෙලා අන්න අපිට මේ වේදනාවම නිවන් මාර්ගයක් බවට පත් වෙනවා. ඒ නිසා ඔය කටුකුරුන්දේ ඥානන්ද සානන්සේ මට මතකයි ප්‍රකාශයක් කරනවා මේ වේදනානුපස්සනාව කියන්නේ නිවන් දකින්න තියෙන කෙටි දුර්ග මාර්ගයක් කියලා. මොකද කෙටි හැබැයි දුර්ග මාර්ගයක්. ටිකක් අමාරුයි ඉවසන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ කය දුක් වේදනාවන් ඇසුරු කරනකොට සෑහෙන්න ඉවසීමකින් මේ දුක හරහා යන්න සිද්ධ වෙනවා. ඒ නිසා හිතේ හොඳ දරා ගැනීමේ ශක්තියක් තියෙනවා නම් ඉවසීමක් තියෙනවා නම් ඕනම දුකක් දරන්න පුළුවන් අදිෂ්ඨානයක් හිතේ තියෙනවා නම් කෙනෙකුට මේ වේදනානුපස්සනාව උත්සාහ කරලා බලන්න පුළුවන්. ඒ වගේමයි තවත් පැත්තකින් මේ වේදනානුපස්සනාව අර අපි සාමාන්‍යයෙන් කියන දුක් වේදනාවක් තියෙනකොට ඒක අනිවාර්යයෙන් මේක හරහාම යා යුතුයි කියලා නියමයකුත් නැහැ. ඒක තම තමා මත තීරණය වෙනවා. ඒ කියන්නේ මේ අනුපස්සනා හතරෙන් කාය අනුපස්සනා වේදනා අනුපස්සනා චිත්ත අනුපස්සනා ධම්මා අනුපස්සනා කියන මේ අනුපස්සනා හතරෙන් කොයි අනුපස්සනාව අපේ ජීවිතවල අපි වැඩියෙන් අසුරු කරයිද කියන එක ගැන අපිට පූර්ව නිගමනයේට එළඹෙන්න බෑ. ඒ නිසා අපි සමහරලාවට ධාතු මනසිකාරය වගේ භාවනාවක්, ආනාපාන සතිය වගේ භාවනාවක් සෑහෙන කාලයක් කායानुපස්සනා මට්ටමේදී ප්‍රගුණ කරනවා වෙන්න පුළුවන්. සමහරවිට ඒක ටික කාලයක් ප්‍රගුණ කළා ඔන්න වේදනානුපස්සනාවක් වගේ අල්ලගෙන ඒක සෑහෙන කාලයක් ප්‍රගුණ කරනවා වෙන්න පුළුවන්. තවත් කෙනෙක් ඒක කෙටි කාලයක් වර්ධනය කළා චිත්තානුපසනාවක් වගේ දෙයක් සෑහෙන කාලයක් ප්‍රගුණ කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට පූර්ව නිගමන වලට එනබෙන්න හරි අමාරුයි. මේ හිත කොයි විදිහටද අපි මේ හැසිරෙන්නේ කියලා. ඒකත් අපි සංසාරේ පුරුදු කරපු හැටියට දැන් අපි අපේ තියෙන ඉන්ද්‍රිය ධර්මයන්ගේ අඩුවැඩිතා අනුව තමයි අපිට තීරණය කරන්න වෙන්නේ. ඒ නිසා අපි කවුරු හරි කායනුපසනාවක නිරත වෙනවා නම් ඒකේ කිසි වරදක් නැහැ. කවුරු හරි වේදනානුපසනාවක නිරත වෙනවා නම් ඒකේ වරදක් නැහැ. චිත්තානුපසනාවක නිරත වෙනවා නම් ඒකේ වරදක් නැහැ. අපි තේරුම් ගන්න තියෙන්නේ කායනුපසනාව තමයි ඒක පැත්තකින් අපිට දැස ගන්න තියෙන පහසුම තැන. එතනින් හොඳට හිතේ සතියක් දියුණු කරගත්තට පස්සේ කෙනෙකුට අන්න වැඩිච්ච සතියකින් හිතේ හදාගත්ත යම් උපේක්ෂාවකින් සමාධියකින් වේදනානුපසනාවට හෙළඹෙන්න පුළුවන්. වේදනානුපසනාවේ කාලයක් කළා අපි හිතමු කැමතිනම් ඊළඟට <clears throat> ස්වාභාවිකවම වගේ හිත දිහා බැලෙනවා නම් ඒ වගේම හිතේ යන අරමුණු වලට මුලා නොවි හිත දිහා බලන්න පුළුවන් නම් අන්න චිත්තානුපසනාවට පිවිසෙන්න පුළුවන්. ඒතර මේ විදිහට අපි භාවනා ක්‍රම විවිධාකාර වශයෙන් පෙළ ගැහිලා තියෙනවා. ඉතින් අපිත් මේ ක්‍රම සම්බන්ධයෙන් තේරුම් අරගෙන මේ අද බුදුරජාන් වහන්සේ මේ ඉදිරිපත් කරන මේ ත්‍රිලක් මේ ධාතුන් සම්බන්ධයෙන් වේදනාවන් සම්බන්ධයෙන් විඥානයේ සම්බන්ධයෙන් විඥානයේ කෘත්‍ය සම්බන්ධයෙන් හොඳින් තේරුම් අරගෙන අපිත් මේ නුවණ දියුණු කරගන්න ප්‍රමාද නොවි අන්න බුදුරජාන් වහන්සේ කියන අර පඤ්ඤං නප්පමජ්ජේය මේ ප්‍රඥාව නොසලකා හැරිය යුතුයි. ඒ කියන්නේ ප්‍රඥාව දියුණු කරගන්න එක අපි පසු කරන්නේ නැතුව මේ හිතේ ප්‍රඥාවක් අවදි කර ගැනීම සඳහා අපි උත්සාහත් යුතුයි. ඒ විදිහට මේ ප්‍රඥාව තුළ පිහිටනවා නම් අන්න බුදුරජාන් වහන්සේ අද පෙන්නන අර චතුරාදිත්‍ථානෝ අයම් බිකු පුරිසෝති කියන මේ පළවෙනි කාරණය පඤ්ඤාදිත්‍ථානෝ මේ ප්‍රඥාව මත පිහිටලයි අපි කටයුතු කරන්නේ කියන කාරණයට අපිට සාධක වෙන්න පුළුවන්. ඒ සඳහා අප සියලු දෙනාට සියලු දෙනාටම අද දින ධර්ම දේශනාවෙන් මඟ පෙන්වීමක් වේවා කියලා අද ධර්ම දේශනාව સમાપ્ત කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි